සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම දැන් මේ සෝදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස අපි කෙරෙහි අනුකම්පාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා කෙරවලක් නොපෙනෙන තෙරක් නොපෙනෙන අනන්තෝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ ගමනේ මතු කොටස් කෙලවරක් වෙනෙන මානක නැහැ. ඒ දෙපැත්තෙම කෙලවරක් නොපෙනෙන අනවරාග්‍රෝමේ සංසාර දුකෙන් මේ සත්වයාට කවදාම හරි දවසක ඊතර විගණ්ඩ ලැබෙන්නේ ඒ ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ දුක්සහගත සසරෙන් ඈතර වීම පිණිස පවතින උපාය දේශනා කළාම ඒ උපාය අහගෙන ඊට අනුව පිළිපැදලමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුමතග්ග සංයුත්තේන අනවරාග්‍රූ ස්වභාවය සිහි කළා. මව් මෙනුවෙන් අඩපු කම්පියු සතර මහා සාගර ජලයට වැඩි පියා සහෝදර සහෝදරි කියලා ඒ තරම් සසර දුකින්ද අපි මේ අවස්ථාව අතහැරුණොත් ආය අපි බේරගන්න කෙනෙක් ඉන්නේ නැහැ. ආය අපිට ගොඩ යන්න තැනක් නැහැ. ආයෙත් කෙලවරක් නැමැති නැති මහා සංසාර සාගරයට වැටෙන්න වෙනව නේද කියන කාරණාව සිහිපත් කරලා. ඊටමත් වුණාවෙන් ධර්මය අහලා ඒ ධර්මයට අනුව ජීවිතය හැඩගස්වාගෙන ධර්මයේ යෙදිලා මේ ජීවිතේම සියලු දුකේ නිවීමක් මිදීමක් හදාගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වත්නි අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණාම මේ අවුරුදු 50ක 60ක ජීවිතයක් පෙන්වන්නේ කල්ප අසංකීය ගණනක් ඉන්න ආපු අය වගේ කවදාවත් මේ ලෝකෙට එනකොට කිසිම දෙයක් නොගෙන ආපු මේ ලෝකෙන් යනකොට ඒ භෞතික වශයෙන් කිසිම දෙයක් අරගෙන නොයන මේ සත්‍යය ඒ ඉපදීමත් මරණයත් කියන ධර්මතා දෙක අතර හම්බ වෙච්ච සවිඥානික අවිඥානික වස්තු ඇත්තම වෙලා ඒ තුලින් සුවපත් වෙන්න පුළුවන්මයි කියන අදහස තුල පොරකක දඟලනකොට නුවණක් තියෙන දුක නිවා ගන්නට හේතු සම්පත් තියෙන බොහොම ටික දෙනෙක් තමයි ඒ ලෝකයානු යන්නේ නැතුව විමසන නුවණින් බලලා සසරින් ඈතර වෙගන්න උත්සාහවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අපෝසග්ගාය ගච්ඡති මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදැනීමෙන් නොදකින්ෙන් අන්ධයි ඇත්ත ඇති හැටි නොදැකීමෙන් දකින්න හැක්ම අන්ධයි එතකොට ඒ නිසා මාර්යා විසින් මවන ලද පංචකාමය නැමැති දෙලට අහු වෙලා ඔක්කොම ජරා මරණය අනුව ජනත් වෙලා බොහොම දක්ෂව දක්ෂව වඩුවෙක් විසින් එළන ලද දැලෙන් බොහෝම කලාතුරකින් වතුව කුරුල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක් බේරලා යනවා වගේ මේ මාර්යා විසින් මවපු පංචකාම නමත දෙලෙන් බොහෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් තමයි බේරලා යන්නේ. තනුකෙත්ත විපස්සති බොහෝම ටික දෙනෙක් තමයි ඇත්ත දකින්නේ. ඒ බව සිහිපත් කරලා අර කඩිකුලක් පෙන්නලා මේ කඩිකුලේ චක්‍රවර්ති රජ නොවුණු එකම කෙනෙක්වත් නැහැ කිව්වා භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා එහෙනම් ඒබඳු ආත්ම භව ලැබලත් ඕනතරම් ලැබලා තියෙනවා ලැබලා ජීවිතේ පිරුණු නැත්තම් මේ චූටි දෙයක් උරුම කරගන්නට වෙහෙසිලා උරුම කරගැනීමෙන් අපි අජරාමර වේද කියන කාරණාව සිහිපත් කළා මේ දුක්සහගත සසර ගමන අද මේ ජීවිතය තුළදීම නිමා කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා වටපිටාව හෙලිපෙලි කරගන්න පුළුවන් සූත්‍ර ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ පඨමාහුණිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතනාරාමේ වැඩ ඉන්න කාලෙදී එක්තරා දවසක් භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චෛමේ භික්ඛවේ ධම්මා මහණෙනි මේ ධර්මතා හයකින් යුක්ත භික්ෂුව ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස චෛමේ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛූ ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මහණෙනි මේ ධර්මතා හයකින් සමන්නාගත භික්ෂුව යුක්ත භික්ෂුව ආහුනේය වෙනවා පාහුනේය වෙනවා දක්ඛිනේය වෙනවා අංජලිකරණීය ඇඟිලි බඳලා වඳින්න සුදුසුයි පුඤ්ඤක්කෙත්තං අනුත්තරම් ලෝකස්ස ලෝකයට පින් කරගන්න හොඳ කෙත කියලා පෙන්නනවා. පෙන්නලා කුමන ධර්මතා හයක්ද? කතමේචයි. කුමන ධර්මතා හයක්ද? කියලා මාත්‍රකා කළා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ පළවෙනි කාරණාව චක්කුණා රූපන් දිස්වා එහෙන් රූප දැකලා නේවසමනෝ හෝති සතුට වෙන්නේත් නැහැ නේව දුම්මනෝ අසතුට වෙන්නේත් නැහැ දුම්නස් මනසක් ඇති කරගන්නෙත් නැහැ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ උපේක්ෂා වෙනවා මොකද්ද සිහිනුවණින් යුක්තව ඇත්ත ඇති හිතිය දැකලා මොකද එහෙම මතක් කළේ කැමති වෙන්නෙත් නැති අකමැති වෙන්නෙත් නැතුව මධ්‍යස්ත වෙන උපේක්ෂා වෙන ධර්මතාවයක් ලෝකෙත් තියෙනවා. නමුත් ඒ කොහොම හරි උපේක්ෂාවක් හරියන්නේ නැහැ. ඒ උපේක්ෂාව තුල මෝහය තියෙනවා. අවිද්‍යාව අනුසය අනුසය වෙනවා. ඒ උපේක්ෂාව මෝහය කියන්ට පළවෙනි හේතුව පෙන්වන මොකද්ද? රූපේන විත්මවා පවතිනවා. ලෝකයා ලෝකයා රූපය ඉක්මවා ගන්න බෑ එහෙන් රූප දකින්නවා දකින දැකලා සතුට වෙන්නේ නැහැ අසතුට වෙන්නේ නැහැ උපේක්ෂයි. හැබැයි උපේක්ෂාව මෝහයි මොකද්ද? රූපය අනුව ගෙතිච්ච මනසක් වෙනවා. රූපය නොවික්මවා පවතින මනස මෝහයි. මට මතක මදි මජ්ක්‍ධිම නිකායේ විභංග කොටසේන සූත්‍රයක තියෙන්නේ රූපේ නොඉක්මවා පවතින, ශබ්දේ නොඉක්මවා පවතින, ගන්ධේ නොඉක්මවා පවතින, රසේ නොඉක්මවා පවතින, ස්පර්ශේ නොඉක්මවා පවතින, ධර්මාරම්මන නොඉක්මවා පවතින මනස මොහයි කියන එක අපි එක පස්සේ බලලා කියන්න ඕනේ. එතකොට පළවෙනි කාරණාව තමයි මොකද්ද? චක්කුණා රූපං දිස්වායෙන් රූප දැකලා නිවසුමනෝ හොති සතුට වෙන්නේ නැහැ. නදුම්මනෝ දුම්නස් වෙන්නේත් නැහැ. අමනාපයක් ඇති කරගන්නෙත් නැහැ. උපේක්ඛෝච විහෙරති සති සම්පජාන උපේක්ෂාව වෙනවා සීනුවණින් යුක්තව සති සම්පජාන සම්පජාන කියලා කියන සම්මාදිට්ඨිය නැත්නම් ඇත්ත ඇති හැටි දැකගෙන නුවණ නුවණ යුක්තව සිහියෙන් යුක්ත උපේක්ෂාව වෙනවා දෙවෙනි එක සෝතේන සද්දං සුත්තා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජාන කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දය ගැන සතුට වෙන්නේ නැහැ. ඒ වගේම අසතුට වෙන්නේ නැහැ. ඒ ශබ්දය අරඹ උපේක්ෂා වෙනවා සිහිනුවණින් සත්‍ය සම්පජානෝ සිහිනුවණින් මේ විදිහට ගානේන ගන්ධං ගායත්වා ජීවහය රසං සාහිත්වා කායේන පොට්ටබම් පුසිත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ ඒ වගේම මනසා ධම්මං විඤ්ඤාය මනසා ධම්මං විඤ්ඤිත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ ලබලා දිවෙන් රස විඳලා කයෙන් ස්පර්ශයෙන් ලබලා මනසෙන් ධර්මාරම්මණය සීකරලා. මෙන්න මේ ධර්මතා හය පොලේ කිසිම අරමුණක් එක්ක කිසිම අරමුණක් එක්ක සතුටු වෙන්න හේතු අරමුණේ සතුටු වෙන්නේ නැහැ. අසතුටු වෙන අරමුණේ අසතුටු වෙන්නෙත් නැහැ. උපේක්ඛාව තුල රැවටීමක්, මෝහයක්, අවිද්‍යාවකුත් නැහැ. සිහි නුවණ දෙක තියෙනවා. සමත විදර්ශනා ශීඝ්‍ර දූත යෝල ඉන්නවා. හොඳට සිහි නුවණ යුක්තයි. මෙන්න මේ ධර්මතා හයෙන් යුක්ත භික්ෂුව ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්විනේයෝ අන්තිකරණයෝ අනුතරම් පුඤ්ඤක්කෙත ලෝකස ලෝකයට පින් කරගත හොඳ කෙතක් කියලා පෙන්වනවා. අපින්නේ රහතන් වහන්සේ ගැන. ඔය ආයතන හයේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සිහි නුවණින් යුක්ත උපේක්ෂාව වෙලා තියෙන ඔය උපේක්ෂාවට පෙන්නන චලංග සමන්නාගත උපේක්ඛා කියලා. රහතන් වහන්සේගේ විශේෂ ගුණ නාමයක් රහතන් වහන්සේ අනිත් ලෝකේ උපේක්ෂාව රාශියක් තියෙනවා. උපේක්ෂා ගොඩාක් තියෙනවා. සැප වේදනාවක් දුක් වේදනාවක් නැතුව උපේක්ෂා වේදනාව කියලා වේදනා උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. එතකොට විතරකවල తත්‍රමජ්ජතතා කියලා උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම සීල සංස්කාරයන්ගේ ඇලින්නෙත් නැතුව ගැටෙන්නතුව උපේක්ෂා වෙන සංස්කාර උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම විදර්ශනා උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම චතුත්ථ ධානයේ චතු පාරිශුද්ධ උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂා සතිපාරිශුද්ධ කියලා ඥාන උපේක්ඛා කියලා. මේ වගේ උපේක්ෂා අතරින් ශ්‍රේෂ්ඨතම උපේක්ෂාවක් තමයි මොකද්ද මේ චලංග සමන්නාගත උපේක්ෂාව. මෙන්න මේ චලංග සමන්නාගත උපේක්ෂාව තියන්නේ ගැන කිව්වේ කාටද රහතන් වහන්සේ නමක්. එතකොට මෙන්න මේ රහතන් වහන්සේ මෙන්න මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආයතන ටික පරිහරණය කරන්න ගියාම ඒක ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියලා පෙන්වනවා. උපේක්ෂා වෙනවා කියලා. රහතන් වහන්සේ කියලා කියන්නේ අසේකනේ. අසේක කියන්නේ හික්මෙලා ඉවරයි. හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ ශේක කෙනෙක් තමයි අශේක වුනේ. ශේක කෙනෙක් කියලා කිව්වේ ඉස්ලාම ඇහෙන් රූපයක් දැකලා ඒක සතුට වෙන්නේ නැතුව අසතුට වෙන්නේ නැතුව සිහිනුවෙනින් උපේක්ෂා වෙන්න ඕනේ. ඒ උපේක්ෂා වෙන්නේ කොහොමද කියලා අහලා ඉගෙනගෙන ඇහැ පරිහරණය කරන ගානේ ඇහැ පරිහරණය කරන ගානේ ඒ ඇහෙන් දකින රූපය ඇලෙන්නේ නැතුව ඒ ඇහෙන් දකින රූපෙ ගැටෙන්නේ නැතුව සිහි නුවණින් යුක්තව ඇත්ත ඇති හිතේ දැකීමෙන් උපේක්ෂාවෙන්ට හුරු කරලා කරලා කරලා කරලා හුරු වෙච්ච එකේ ප්‍රතිඵලයක් තමයි අසේක උනේ. හික්මල ඉවරුනේ. එimhe හික්මන කෙනාට කියනවා සේක කියලා. අපි රහතන් වහන්සේගෙන් පටන් ගත්තට ඒ කෙරවලට ගිය රහතන් වහන්සේ තමයි ලෝකයාගේ පූජා සත්කාරයන්ට වන්දනාමාන වලට ගෞරව පාත්‍රයට සුදුසු ලෝකයට පින් කරගන්න සුදුසු හැබැයි ඒ තැනට පුතජන කෙනෙක් එකපාරටම අසේකුණා නෙමෙයි. එයා ඉස්සෙල්ලා කල්යාණ මිත්‍ර පුතජනයෙක් හැටියට සත්පුරුෂ ඇසුර ඇසුරු කරලා සද්ධර්මය අහලා තිබුණා. ඒ අහගත් දේට අනුව නුවණින් මෙනෙහි කරමින් ඒ මෙනෙහි කරන දේට සාරූප්‍ය විදිහට සීල සමාධි දෙකෙත් පිළිතලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ කටයුතු කළාම එයාට මේ ධර්මය දකින්ට ලැබුණා. අන්න ඒ දක්කපු දර්ශනය නැවත නැවත නැවත නැවත පුන පුනා පුන පුනා හික්මිලා හික්මිලා හික්මිලා හික්මිලා එක ප්‍රතිපලයක් තමයි හික්මිලා ඉවර වුනේ. ඒ නිසා මේ දුක්සහගත සසර ගමන නතර කරපු මහා වීරයන් වහන්සේ නමක් මහා මුනිවරයන් වහන්සේ නමක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ මහා යතිවරයන් වහන්සේ නමක් මහා මුනිවරයන් වහන්සේ නමක් උනේ ඒ විදිහට එතෙන්ට එබඳු ගුණයකින් පැමිණෙන්න උපකාරී වූ ප්‍රතිපදාව කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්තා මුලින්ම. අහගෙන ඊට පස්සේ ඊට අනුව නුවණින් මෙනෙහි කර කර ඊට සරිලන ප්‍රතිපදාවක පිහිටලා අනුක්‍රමයෙන් හික්මුණු නිසායි මේ වගේ තැනකට පැමුණේ. එහෙනම් ඒක රහතන් වහන්සේගේ ගුණ නාමයක් කියන තැනකින් නතර වෙලා ඉන්න නෙමෙයි අපිට තියෙන්නේ එහෙනම් අපිට මේ සූත්‍රයෙන් තියෙනවා එහෙනම් අපි කොහොමද මේ චලංග සමන්නාගත උපේක්ෂාව හුරු කරන්නේ පුරුදු කරන්නේ අපි කොහොමද එතෙන්ට පැමිණෙන්න ඕනේ. එතෙන්ට පැමිණි දවසටයි සියලු දුක අවසන් වෙන්නේ. එහෙනම් ඒ සියලු දුක අවසන් කරන ඒ මහා උපේක්ෂා සහගත මුනිවරයන්න් වහන්සේ නමක් වන තැනට මමපත් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඉගෙන ගන්න ඕනේ දැන ගන්න ඕනේ අපි පොඩ්ඩක් මේ ධර්මතාවය ඉස්සෙල්ලා බලමු. ඒ ටික පෙන්වනකොට අපිට දර්ශනයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ දර්ශනය අද දවසේදී අපිට බැයි නම් ඒ දර්ශනයට සාරූප්‍ය වූ ඒට උබ්බෙන් ප්‍රතිපදාවක් තියෙනවා. ඒට පහතින් ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඒකත් අපි පොඩ්ඩක් බලමු. හොඳයි මේ පින්නපු සූත්‍රයේ තියෙන ඒ පදගතාර්ථයන්ට අපි සිහිය යොමු කරමු චක්කුණ රූපං දිස්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙත සති සම්පජානෝ චක්කුණ රූපං දිස්වා කියන තැන අපි ඉස්සෙල්ලා තෝරගන්නමු අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ බාහිර කෙවල් දරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ආදී බොහෝ දේ අපි අසුරු කළ අසුරු කරන රූප තියෙනවා මේ ඇහින් ඒ රූපයක් දැක්කහම අන්නේ රූපය දැකලා ප්‍රිය රූපය ඇලෙනවා අප්‍රිය රූපය ගැටෙනවා උපේක්ෂාව රැවටෙනවා කියලා වගේ තැනකින්. නෑ ඒට වඩා ගොඩක් වෙනස්. අපි මේ කාරණා ඉස්සර සෝරගමු. චක්කුණා රූපං දිස්වා කියනකොට ඒක එක කොටසක් ඈ. ඇහින් රූප දැක. ඇහින් රූපයක් දකිනවා කියන අවස්ථාව චක්කු විඥාන මට්ටම. රූපයක් දකිනවා තාම රූපයක් දැක්ක බව දන්නේ රූපේ දකිනවා. එතකොට ඇහෙන් රූපයක් දැක්කට පස්සේ මෙන්න මේ දැකපු රූපේ දැකපු රූපේ සතුටු වෙනවා නම් හෝ අසතුටු වෙනවා නම් හෝ එහෙම නැත්නම් උපේක්ෂා වෙනවා නම් හෝ මේ ධර්මතා තුනම තියෙන්නේ මනෝවිඥානේ. චක්කු විඥාන මට්ටම රූපේ පෙන්න චක්කු විඥාන මට්ටම එල්බගෙන එකයි චක්කුණා රූපන් දිස්වා එහෙන් රූප දැක එහෙන් රූප දැක්ක කියනකොට මේ මාසසට පෙනෙන්නේ නැහැ උපකාරයෙන් හිතෙන් රූප දකින්නේ ඒ හින්දා එතන චක්කු විඥාන මට්ටමයි කියන්නේ ඇහෙන් රූප දකිනවා කියලා. ඔන්න පළවෙනි කොටස තමයි ඇහෙන් රූප දැක්කා. ඊට පස්සේ දැක්කපු රූපේ සුමනෝ හෝති සතුටු වෙනවා කියනකොට ඒක මනෝවිඥාණයෙන් කරන වැඩක්. දුම්මනෝ අසතුට වෙනවා කියන එක මනෝවිඥාණයෙන් කරන වැඩක්. සත්‍ය සම්පජාන්නේ නැහැ. සීනුවන නැහැ ලෝකෙට. එතකොට තියෙන්නේ මෝහය උපේක්ෂාවක් තියෙනවා. සීනුවන නැති. මෝහය. ඒ මෝහයත් මොකද්ද? මනෝවිඥාණය. දැන් ඇහෙන් රූප දැක කියන තැනක චක්කුණා රූපං දිස්වා කියන තැනක ඇත්ත ඇති හැටි නොදකිනකොට ඇත්ත ඇති හැටි නොදකිනකොට ප්‍රිය රූපය ඇලෙන්නෙත් අප්‍රිය රූපෙ බැඳෙන්නෙත් ඕක අපිට කද්දිම නිදසුණක් හැටියට මතක් කරලා දෙනවා පින්වතුන්ට මතක නම් මමද බොහෝ විටක දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනක සූත්‍රය සිපත් කරගන්න. චක්කුම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං රූපා භික්කවේ අජානං අපස්සං යතහ භූතං චක්කු විඥානං භික්කවේ අජානං අපස්සං යතහ භූතං චක්කු සම්පස්සම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා තම්පි අජානං අපස්සං යතහ භූතං චක්කුස්මින් සාරජ්ජති රූපේ සාරජ්ජති චක්කු විඥානේ සාරජ්ජති කියන්නේ ඇලෙනෝ කියන එක. අහ බලන්න අර ටිකේ ඇත්ත ඇති හැටි නොදකිනකොට නොදකිනකොට මොකද වෙන්නේ? ප්‍රිය අරමුණේ ඇලෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාපච්චය සංඛාරා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන සංස්කාරයක් එහෙන් රූප දැක සුමනෝ හෝති කියලා කියන සතුට වෙනවා කියලා කියන්නේ නන්දිය ලෝභය අවිද්‍යාපච්ච සංඛාරා අසතුට වෙනවා කියලා කියන්නේ ද්වේෂය පටිඝය එතකොට උපේක්ෂාවක් තියෙනවා. නමුත් ඇහැ චක්කුණා රූපන් දිස්ස ඇහෙන් රූප දකිනවා. ඇහෙන් රූප දකිනවා කියන ධර්මතාවය තුල සීනුවන නැහැ. එතකොට තියෙනවා මෝහය. උපේක්ෂාවේ මෝහය. එහෙනම් චක්කුණා රූපන් දිස්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති කියලා කියනකොට ඒකේ අනිත් පැත්ත මොකද්ද සත්‍ය සම්පජන්න්නේ නැතු මෙතන අපි නොදැක්කොට බොහෝ ලොකු කතාවක් තියෙනවා. ඇහෙන් රූප දැක කියන එක පළවෙනි කොටස ඇහෙන් රූප දැක්ක හැබැයි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා නොදන්නා වූ නොදක්නා වූ සද්ධර්මය අහලා නැති කෙනා අපිට රූපයක් පේන්නේ කොහොමද අපිට රූපයක් පේන තේන තැනක මොන මොනවද තියෙන්නේ කවදාවත් අහලා නැහැ දන්නේ නැහැ අපිට රූපයක් පෙනෙන කම ඇති වෙන්නේ කොහොමද අපිට මේ පෙනෙන රූපය නැති වෙන්නේ කොහොමද මේ පෙනෙන රූපේ සැපසහගතයි නම් සැපසහගත රූපේ නැති වෙන්නේ කොහොමද ඇති උනේ කොහොමද මේ රූපය දුක්සහගතයි නම් දුක්සහගත රූපය ඇති වෙන්නේ කොහොමද? මේ දුක්සහගත රූපය නැති වෙන්නේ කොහොමද? දන්නේ අහලා නැහැ. ඒ හින්දා හම්බ වෙන දේ බැඳෙන්න විතරයි ලෝකේ කෙනා දන්නේ. එතකොට ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපය ඒ රූපය ප්‍රියයි මధుරයි කියලා ලෝක සම්මතන අනේ රූපේ සතුට වෙනවා වෙන විකල්පයක් ඇත්තේව නැහැ අතන සිහි නුවණ නොදකිනකොට සිහි නුවණ නැති වෙනකොට දකින රූපේ ඇලෙනවා කියන එක නවත්තන්න බෑ ඇත්ත ඇති හැටි නොදකිනකොට දකින රූපේ ගැටෙනවා කියනක නවත්තන්න බෑ. ඇත්ත ඇති ඇති නොදකිනකොට දකින උපේක්ෂාවේ අවිද්‍යානුසය අනුසය වෙනවා කියනක නවත්තන්න බෑ. එහෙන් රූපයක් දැක්කහම බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලා නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මය අසුරු කළා නැති ලෝකයාට රැස් වෙන්නේම සසරට යන ඉන්ධන. ඇහෙන් රූපයක් දැකලා එක්ක සතුටු වෙනවා එක්ක නොසතුටු අකමැති අමනාප වූ දුක් වේදනාවට හේතු වූ රූපේ ගැටෙනවා සැප වේදනාවට හේතු වූ රූපේ ඇලෙනවා උපේක්ෂාවට වේදනාවට හේතු වූ රූපේ මුලාවටපත් වෙනවා මෙන්න මේ විදිහට ආයතන හයෙන්ම ආයතන හයෙන්ම මේ ලෝකයට කනෙන් ශබ්දාලා නාසයෙන් ගන්ධ සුවඳ ලබලා දිවෙන් රස විඳලා කයෙන් ස්පර්ශයන් ලබලා සිතින් ධර්මාරම්මණයන් දැනගන්න වාරයක් ගානේ සසර බොහෝ කාලයක් ජරා මරණ දුක ගෙනත් දෙන ඉන්දන තමයි රැස් වෙන්නේ. කර්ම තමයි රැස් වෙන්නේ. කර්ම ක්ෂය වීමක් කවදාවත් වෙන්නේ නැහැ. කුරිකන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න තව එක්තරා සංස්කාර පැවැත්ම. එතකොට දැන් ඉගෙන ගන්න ඕනේ අපි ඇහෙන් රූපයක් දැකලා ඇලෙන්නත් එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ රූපය ප්‍රියයි මధుර වෙන්න පුළුවන්. සැප වේදනාවට හිත වූ එකක්. ඒත් ඒක ඇලෙන්නේ නැහැ. එයින් රූපයක් දකිනවා ඒ රූපය දුක් වේදනාවට හිත එකක්. ඒත් ඒක ගැටෙන්නේ නැහැ. එයින් රූපයක් දකිනවා හැබැයි ඒක උපේක්ෂයි. ඒකේ රැවටෙන්නේ නැහැ. මේ විදිහට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සිහිනුවණින් දැකලා උපේක්ෂා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේලා පෙන්නනවා. පෙන්වුවාම අපි ඉගෙන ගන්න ඕනේ දැන් කොහොමද මම ප්‍රිය අරමුණේ ඇලෙන්නේ නැති වෙන විදිහටත් අප්‍රිය අරමුණ අප්‍රිය රූපේ ගැටෙන්නේ නැති වෙන විදිහටත් උපේක්ෂා සහගත රූපේ රැවටෙන්නේ නැති වෙන විදිහටත් මගේ මනස හදාගන්නට මොන විදියටද මම සීනුවණින් සීනුවණක් භාවිතා කරලා උපේක්ෂා වෙන්නට ඕනේ කියන කාරණාව ඉගෙනගෙන ඒක හික්මෙන්න ඕනේ එහෙම ඉගෙන ගත්තාම සුතමේ ඥානය තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ආල ඉගෙන ගත්තා සුතමේ ඥානය තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ තව එක පරයයක්. සුතමේ ඥානය තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අහගත් විදියටම අහගත් විදියටම නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරනවා ඒක එකනාගේ යෝනිසෝ මනසකාරය ඒ නුවණින් මෙනෙහි කරන ධර්මතාවය පෙනෙන විදිහට නීවරණ ධර්ම ගෙවා ගන්නට චිත්ත භාවනාවකුත් කරනවා නැත්නම් සතිපට්ඨානෙ වඩනවා ඒ චිත්ත භාවනාවක් කරන්ට උපකාර පිණිස සතිපට්ඨානෙ වඩන්න උපකාර පිණිස කය වචන දෙක සංවර කරගන්නවා මේ තුල තියෙන චරණ ධර්ම මේක යාගේ සීලය මේ විදිහට සීලය උපකාර කරගන්නවා සමාධියට සමාධිය උපකාර කරගන්නවා මොකේද අන්න අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඇහැට රූපයක් ඇහෙන් රූපයක් දකිනකොට මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කරන ඔබට ප්‍රිය රූපය ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන ඔබට අප්‍රිය අමනාප රූපය ඇහෙන් දකින රූපෙ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙනෙහි කරන ඔබට උපේක්ෂාවේ සිහි නුවණ තියනවා කියනකොට අවිද්‍යාව නැති වෙනවා කියන එක කියනවනේ. කියලා අහගත්තාම ඒ අහගත්ත විදිහට හිතනවා. අන්නර සීල සමාධි විදිහට ප්‍රතිපත්ති ධර්මයේ පිටලා නුවණින් හිතනවා. හිතනකොට මේ විදිහට එයා යම්ම දවසක් දකිනවා දකිනවා ඇහෙන් රූපයක් දකිනවා කියන තැන මෙන්න මෙහෙම ඇත්තක් නේද තියෙන්නේ කියලා දැක්කහම එදා ඉඳලා අනුන් දැකපු එකක් නෙමෙයි තමන්ම මෙහෙම ඇත්තක් දකිනවා. ඒ දැකපු ඇත්ත සිහි කර කර ඇලෙන්නේ නැහැ. ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව, ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව හික්මෙනවා. අන්න එහෙම හික්මුනාම තමයි හික්මිලා හික්මිලා හික්මිලා හික්මිලා ඉවර වෙච්ච කෙනා තමයි අන්න අර ගුණ හයට සුදුසුනේ. එහෙනම් දැන් අපි පොඩ්ඩක් බලමු ලෝකයේ ප්‍රියාරමුණේ කැමැත්ත ඇති කරගෙන ලෝභ සහගත අකුසල් සිද්ධ කරගන්නකොට අප්‍රිය අරමුණේ ගැටිලා අකමැත්ත ඇති කරගෙන ද්වේෂ සහගත අකුසල ඇති කරගන්නකොට උපේක්ෂා සහගත අරමුණේ රැවටිලා මෝහය ඇති කරගන්නකොට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න ඕනේ කොහොමද කියන එක. එතනදී පළවෙනි අධියර ඉස්සෙල්ලාම චක්කුණා රූපන් දිස්වා කියනකොට ඇහෙන් රූපයක් දැක ඇහෙන් රූපයක් දකින්නේ කොහොමද කියන කාරණාව අහලා ඉගෙන ගන්න ඕනේ. මම ඒක ගැන ඔයගලන්ට ගොඩාක් කියලා තියෙනවා. අන්න ඒ ඇහෙන් රූපයක් දකිනවා කියන කාරණාව වූ පරිදි අපිට කවුරුවත් කරනවවත් කියනවවත් තථාගතයන් වහන්සේ විශේෂයෙන් හොයාගෙන දේශනා කරනවත් නෙමෙයි. ඇහැරලා අපි රූපයක් දකිනවා නම් අපිට මේ රූපයක් පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා නම් ඒ සිද්ධිය ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ අන්න ඒ සිද්ධිය ඌ පරිදි ඌ පරිදි අල්ලලා දෙන්න ඕනේ. කවුරුවත් කියන කමටවත් අපි කෙනා කෙනාට හිතා ගන්න පුළුවන් විදිහටවත් නැත්තම් මගේ බුදුරජාණන් වහන්සේ වෙනම යමක් හිතලා හදලා අපිට දුන්නවොත් එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු පවතින ඇත්තක් තමයි රූපයක් පේනවා කියන තැනක කනබුන ආහාරයෙන් යුක්ත වූ පුරාණ කර්මයට හටගත් කර්මජ වූ ආහාර ප්‍රත්‍යයෙන් පවතින චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. එහි උපවත්කමක් තියෙනවා. ඒ වගේම බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අෂ්ටමක රූප කලාප තියෙන තැනක ඒ රූප කලාප නිසා මේ ඇහෙන් බලනකොට හැඩ සටහනක් වර්ණ සටහනක් ඒ අෂ්ටමක රූප කලාප වල තියෙන වර්ණ සංගතක ටික උතුරලා අරගෙන වර්ණ රූපයක් හදනවා අපි දැනට මෙහෙම කතා කරමු ආහාර ප්‍රත්‍යයෙන් හටගත් මේ චක්කු ප්‍රසාදයට බාහිර වර්ණ රූපයක් ගැටෙනවා. දැන් හොඳට මතක තබා ගන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා තමයි මේ ඇලෙන්න ගැටෙන්නේ ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මනස තියෙන්නේ මෙන්න මේ යථා භූතේ නුවණ ඉඳලාමයි. ඇස් ඉදිරි පිටට දරුවන්ගේ මුණුපුරන්ගේ අම්මලාගේ පුද්ගලයන්ගේ සත්වයන්ගේ රත්තරන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් බඩු බහඬ වූ රූප එහෙම ඒව නැහැ. යථා භූත ස්වභාවය ඉගෙන ගන්නවා ආහාරයෙන් හටගත් චක්කු ප්‍රසාදයට මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සටහනක් චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ඔන්න බලන්න නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මහන්නේ මේ ලෝකේ චිත්‍ර කාම නෙමෙයි කාම කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිය ගෙවල් රත්තරන් හෘදි උයන් වතු බඩු මුට්ටු කබඩ් යාන වාහන ඉඩකඩ දුව පුතා නංගිලා මල්ලා ඔය තමයි කාම භාණ්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි තිත්තන්ත චිත්‍රානි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර තියෙනවා එයි මෙහෙම බලනකොට මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන චිත්‍රයක් හැට ගැටෙනවා අපි තාම දන්නේ නැතුව වෙන්න පුළුවන් මේ ලෝකෙට මේ බණ කියන්නේ ඇහෙන් මිනිස්සු දිහා බලන්න පුළුවන් බලන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. එහෙන් බලන්න පුළුවන් රණ රිදී මුතුමැණික් බඩු මුට්ටු තියෙනවා. ඒක බලලා සතුට වෙන්න පුළුවන් කියන ලෝකෙට මේ මොකද එහෙම දැක්ම මත තමයි ලෝකය ඇලෙන්නේ. එහෙම දැක්ම මත තමයි ලෝකය ගැටෙන්නේ පෙනෙන අරමුණේ. එහෙම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇත්ත ඇති හිතේ දැකලා උපේක්ෂාවෙන්ට කියනකොට මෙන්න මේ ඇත්ත ඇති හිතේ පෙන්නනවා. බුද්ධ ධුත්තමන් වහන්සේලා ඒ ටික පෙන්වන්නටමයි පහළ වුණේ. කන බුන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා. රූපය හැබැයි ද්‍රව්‍ය කාරණා නෙමේ අනාත්මයි. තිත්තන්ති චිත්‍රානි තතේ ලෝකී චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය මේ චක්කු ප්‍රසාදයට ගැටෙන චක්කු ප්‍රසාදයේ චිත්‍රය ගැටෙනවා. ඔන්න පළවෙනි කොටස ආහාර ප්‍රත්‍යයෙන්. ඒ පේන්නේ මලමිණක් තියෙන ඇහැට රූපයක් ගැටුණා වගේ. ඇහැට චිත්‍රයක් ගැටුණා චිත්‍රයේ ඇහි ගැටුණා පේන්නේ ඊට පස්සේ ඊට අනුගතව චක්කු විඥාන රූප දැක ගන්නට සුදුසු හිත උපදිනවා ඒ ඇහත් රූපය දෙන්න තියෙන තැනට හිත පැමිණෙනකොටම අපුබ්බං අචරිමං පෙරපසු නැතුව අර ඇස් ඉදිරි පිට තියෙන ඇස් ඉදිරි පිටට ඇහි ගැටලා තියෙන රූපේ විඳින ස්වභාවය රූපේ බඳුම වූ හැඩසටහන හඳුනන ස්වභාවය ඊට මනස නැමී පවතින ලක්ෂණයෙන් යුක්ත සිහිය තත්ත්ව මධ්‍යතතාව වගේ ගති ටිකක් මෙතන චේතනාවවලදී තියෙනවා අරමුණු හිතන කියන නාම කියන ටිකක් මේ චක්කු විඥාන සිතේ යෙදෙනවා. යෙදුණු ගමම්ම ඒ නාම ධර්ම සිත එක්ක සිත නාම ධර්ම එක්කත් ඕනෝන් වශයෙන් ඕනෝන්ට උපකාරීව පැවතින වශයෙන් පෙනෙනවා. පෙනෙනවා කියන තැනක නාම රූප දෙකක්. මේ වස්තු මේ රූපයක් පෙනෙනවා කියනකොට මනෝවිඤ්ඤාණයට අපිට ඇහැට රූපයක් ගැටෙනවා රූපයේ ඇහැට ගැටුණා ඊට අනුගතව චක්කු විඤ්ඤාණය උපන්නාම මෙතන සුකුම ධාතුව නම් සැප වේදනාවට හේතු වූ ස්පර්ශයක් නම් තියෙන්නේ ස්පර්ශයක් නම් තියෙන්නේ. මේ ස්පර්ශය නිසා පිනෙන රූපය ප්‍රිය රූපයක් වෙනවා. ප්‍රිය රූප මధుර රූපං කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි 11 පුලක් ඉගෙන ගන්නකොට අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්දං වා ඕලාරිං වා සුකුමං වා හීනං වා පනිතං වා කියලා හීන රූප පනිත රූප කියලා සිද්ධියක් පෙන්වන්නේ මේ දැන් හිතෙන් හිතවනේ ඒ ප්‍රනීත වූ ස්පර්ශය නිසා මේ රූපය ප්‍රණීතයි පෙනෙනවා කියන තැන එතකොට ඇහත් රූපය දෙක උපකාරයි ස්පර්ශයට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදුනා මේ නාම රූප දෙක නිසායි රූපයක් පෙනෙන්නේ දැන් රූපයක් පේන චක්කුණා රූපන් දිස්වා ඔන්න ඔහොමයි ඇහෙන් රූපයක් දැක්කේ කියලා දන්නවා හොඳට පෙන්නනවා මෙන්න මේ පෙනෙන රූපය සැපසහගත උනත් අනිත්‍ය පෙන්නනවා මේ ඇහත් රූපියත් දෙක වෙන් වෙනකොට ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය බිඳෙනකොට මේ රූපය පෙනෙන කම නැති වෙනවා. ඒ නිසා මේ පෙනෙන රූපයේ ඇහෙන් රූප දැක්කට මේ දැකපු රූපේ සැපසහගත වුණාට මේ රූපය මේ රූපය අනිත්‍යයි අනිත්‍යයි විපරිණාම ධම්මයි ක්ෂය ධර්මයක් වය ධර්මයක් තියෙන්නේ කියලා පෙන්වන මොකක්ද දැන් ඇහෙන් රූපයක් දැක්කා ඇහෙන් රූපයක් දකින හැටි මෙයා දන්නවා යථ භූතෙන් ඒකට උපකාරයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් උපකාරය ආහාර ප්‍රත්‍යයෙන් රූපේ උපකාරයි ඒ උපකාර ඒ රූපේ උපකාරයි ස්පර්ශය දක්වා කබලෙන්ක ආහාරයේ හේතුයි ස්පර්ශ ආහාරය ඇතිකරනද ස්පර්ශ ආහාරය ආහාරයක් නාම ධර්ම වලට ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ඵලයක් ගෙනත් දෙනවා අර ආහාරයෙන් හටගත් රූපත් මේ ස්පර්ශයෙන් හටගත් නාමත් කියන මේ ධර්මතා දෙක හේතුයි හේතුයි රූපය දකින්නවා කියන ඵල ධර්මයක් උපදවන්න විඥානයේ නැමැති ඵලයකට ඔන්න පේනවා මෙන්න මේ විදියට පෙනෙනකොට පෙනෙන රූපයක් පෙනෙනවා ඒ පෙනෙන රූපේ සැපසහගත වුණත් ආහාරයෙන් හැදුණු රූපේ වෙනස් වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතන නාම නැති වෙනවා ඒ නාම රූප දෙක නැති වෙනකොට මේ රූපය පෙනෙන රූපය නැති වෙනවා පෙනෙන රූපය නැති වෙන්නේ මෙහෙමයි රූපය පෙනෙනකම නැති වෙන්නේ මෙහෙමයි රූපය පෙනෙනකම පෙනෙන රූපය නැති වෙනවා යන ගණනට යන්නේ කියලා දන්නවා මෙන්න මේ විදිහට මෙනෙහි කරන්නේ මෙනෙහි කළා පිය රූපේ ඇලෙන්න එපා. හොඳට සිහියක් යොදා ගන්න දකින්නකොටම සිහිය ඕනේ මොකේද? නීවරණ ධර්ම වලක්ක ගන්න අනුව නොයන්න ආශ්‍රව පෙරටුව නොයන්න දකින්නකොටම දුව පුතා රත්තරන් කාර් එකක් මුදලක් කියලා ආශ්‍රව සහගත මනසකින් අර පළඟැටිව ආලෝකයට පයින්නා වගේ පිනෙන ඇහෙන පැත්තට පයින් නැතුව මෙන්න මේ ඇත්ත ඇති හැටි දකින්න බව සිහි කරගන්න හොඳට සිහිය උපකාරයි එහෙනම් සිහිය පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පෙන්නනවා දකින්නකොටම ඒ පිනෙන දේ අනුව විසිරිච්ච පතිත නොවිච්ච මනසක් හදාගන්න හැදෙන විදිහට චිත්ත සමතයක් වඩන්න. එහෙම සමතයක් වඩලා එහෙන් රූපයක් දකිනකොටම ඒකේ සතුටු වෙන්න එපා ඇත්ත ඇති ඇති දකලා උපේක්ෂා වෙන්න. මොකද්ද? මේ ස්පර්ශ ඇත්තට මොකක් කෙටි කෙටි කරලා ගත්තාම වෙන්නේ ස්පර්ශය නිසා මේ කිය රූපය පෙනෙනවා. ස්පර්ශය නැති වෙනකොට මේ පෙනෙන කම නැති වෙනව නේද කියලා බලනවා. අපි ඔය ගොඩාක් කාරණා කිව්වත් අන්තිමට එන්නේ උත්තරය ඒකයි. ඇහැයි රූපය දෙක උපකාරයි ස්පර්ශයට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කින්ටක යෙදුනා යෙදුනා කියන්නේම පෙවුණා. එහෙනම් පේනවා කියන්නේ අන්තිමට මොකද්ද? නාම ධර්ම ටික යෙදිලා ස්පර්ශ නිසා නාම ධර්ම ටික යෙදුනා අර පැත්තේ රූප ධර්ම ටික ස්පර්ශයට උපකාර කළා ස්පර්ශයේ දෙපැත්ත තියෙන්නේ රූප උපකාරයෙන් ස්පර්ශය ඇති කරන්ට හේතුණා ස්පර්ශ නිසා නාම ධර්ම යෙදුන මෙහෙමයි පෙවුනේ කියලා දන්නවා මෙන්න මේ විදිහට බලන්ද කියලා බුද්ධ ආදී උත්තමයන්ගෙන් අහලා ඇත්ත ඇති ඇති බලන් ඉගෙනගෙන තියෙනවා එයා ඇහැ ඇත්ත ඇති ඇති ඥානම් පස්ස යතහ භූතං යතහ භූතං රූප භික්ඛවේ ඥානම් පස්ස යතහ භූතං චක්කු විඥාන භික්ඛවේ ඥානම් පස්ස යතහ භූතං චක්කුස්මෙන්න සාරජ්‍යති රූපේන සාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති ඇලෙන්නේ මොකද එයා ක්ෂණිකව මේ රූපේ කොච්චර සැපසහගත වුණත් කොච්චර සැපසහගත වුණත් මේ ස්පර්ශයේ බිඳුනා ගමම්ම බිඳුණු ගමම්ම මේ රූපයත් අනිත්‍යයි වේදනාවත් අනිත්‍යයි සංඥාවත් අනිත්‍යයි සංකාරයත් අනිත්‍යයි කියන්නේ තන්ති කියලා දකිනවා. එතකොට ඒ කියන්නේ රූපයක් පේනවා කියන සිද්ධිය පෙනෙනකොට පෙනෙනවා කියන ධර්මතාවය හදන්න හේතු වෙච්ච රූපයත් අනිත්‍යයි එතන තියෙන වේදනා සංඥා සංකාර කියන නාමත් අනිත්‍යයි ඒ නාම රූප දෙක නිසා මටගෙන විඥානයත් අනිත්‍යයි කියලා දකිනවා අන්න එහෙම දැකලා ප්‍රිය රූපය ඇලෙන්නේ ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා චක්කු විඥානේ ඊට අනුගතව යෙදිලා ස්පර්ශ නිසා රූපයක් පේනවා හැබැයි ඒ රූපය මොකක්ද? ලෝකයා පිළිකුල් කරන අර ඕලාරිකම සුකම හීනං වපනිතං වකිප්තන හීනයි කියලා කි හීන රූපය. පේනවා දැන්. එතකොට හීන රූපේ ඇත්ත ඇති හැටි දකිනවා. එහෙන් මට රූපයක් පේනවා. හොඳට මතක තම චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූප දැක රූපයයි ඒ රූපේ දැකපු කමයි මෙතෙන්දී ඉලක්ක වෙන්නේ ඊට පස්සේ මං කිව්වේ ඒකයි මෙන්න මේ ඇහෙන් රූප දැක්ක තැන ඇත්ත ඇති හැටි පෙන්වුවොත් මනෝවිඤ්ඤාණයන්නේ සතුට වෙනව හෝ නොසතුට වෙනව හෝ රැවටෙනවා කියන එක ටික වෙන්නේ ආන් අර ඇත්ත දැක්කහම හයිය එනවා ඒකේ නේවසමනෝ හොති සතුට නොවි ඉන්න පුළුවන්කම තියෙනවා නේව දුම්මනෝ අසතුට නොවි ඉන්න පුළුවන්කම තියෙනවා උපේක්ඛාවෙන් යුක්තව ඇත්ත ඇති ඇති දැකලා උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා මොකක්ද මේ මේ ප්‍රත්‍ය නිසා හටගත්ත මේ ධර්මිය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවනේ හේතු නිසා හටගත්ත මේ රූපය රූපේ පෙනෙනකම කිය කියා ඉන්නේ නැහැ. රූපේ පෙනෙනකම ඇසුරු කරන්නේ රූපේ කියලා. අපිට මෙහෙම රූපයක් පෙනෙනකොට මේ පෙනෙනකම අපේ මනෝවිඤ්ඤාණයට අල්ලා දෙන රූපේ කියලා. හැබැයි රූපේ පෙනෙනකම යථාර්ථයකයි රූපේ හම්බ වෙන්නේ මේම. අනේ මේ රූපය හේතු ටික නැති වෙනොත් නැති වෙනවනේ. රූපය ඇති වෙන්න තියෙන ප්‍රත්‍ය ටික නැති වෙනොත් නැති වෙනවනේ. ආහාර නිසා හටගත්ත මේ රූපේ ආහාර නැතිනො නැති වෙනවනේ කියලා බලනවා. නුවණක් තියනවා. මොකක්ද? එයාට මේ විදිහට බලනකොට රූපය ඍජුව හිතේ යෙදෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ ඒක උපකාරයි ස්පර්ශයට ස්පර්ශ නිසා වේදනා සංඥා යෙදුනා මෙහෙමයි රූපේ පෙවුනේ මේ පෙනෙන රූපය පෙනෙනවා කියන තැන මරිච කුපමා සංඥා මේ පේන විදිය හැඩසටහන හැඩසටහන අර අෂ්ටමක රූප කලාප තුල නැහැ. මෙතන තියෙන හරි පුදුම වැඩක් තියෙනවා. අෂ්ටමක රූප කලාප නිසා අෂ්ටමක රූප කලාප රූප කලාප කලාප නිසා වර්ණ රූපයක් හැදෙනවා. හැබැයි වර්ණ රූපයෙන් ආපෝ අෂ්ටමක රූප කලාප තුල වර්ණ සටහනක් නැහැ. හොඳට මතක තබා ගන්න. අෂ්ටමක රූප කලාප නිසා වර්ණ සටහනක් හැදෙනවා. ඈද උපකාර වැලි කැට ටිකක් වෙන තැනක කන්දක් පෙනෙනවා. හැබැයි වැලි කැට නිසා කන්දක් පේනවා කන්ද තුල වැලි කැට නැහැ. හොඳට ඒක මතක තියාගන්න. ඒ නිසා එයා දකිනවා මේ පෙනෙන දේ ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. ඔය විදිහටම සෝතේන සබ්දං සුත්වා කණෙන් ශබ්දයක් අහනකොට කණෙන් ශබ්දයක් අහනකොට එයා සතුටු වෙන්නෙත් නැහැ අසතුටු වෙන්නෙත් නැහැ උපේක්ෂා වෙනවා සෝතෙන සද්දං සුත්වා කියලා කිය සෝත විඥාන මට්ටම. කන සද්දෙට ගැටලා සද්දේ කනට ගැටලා ඊට අනුගතව සෝත විඥානේ ඉපදිලා සෝත සම්පස්සේ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටික ඉදලා සද්දිය ඇහෙනවා කියන සිද්ධියට කියන සෝතේන සද්දං සුත්වා. කනෙන් සද්ද අසා අන්න ඒක තමයි මනෝවිඥාණයෙන් සුමනෝ හොති සතුට වෙන්නේ එක්ක අසතුටු වෙන්නේ උපේක්ෂාවේ රැවටෙන්නේ. ඒ තුන් කෘත්‍යෙම අවිද්‍යාපච්ච සංඛාරා. මනෝවිඥානය. අවිද්‍යා ප්‍රත්‍ය මොකද්ද? සෝතේන සබ්දං සුත්වා කනින් ශබ්ද අසා කියන තැනක ඌ පරිදි පෙන්වන්න දන්නේ කනය ශබ්දය සෝත විඥානයේ සෝත සම්පස්සේ සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනාවන්ගේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා සෝතම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං සද්දා භික්කවේ අජානං අපස්සං යතහ භූතං සෝත විඥානං භික්කවේ අජානං අපස්සං යතහ භූතං කියපු ටික ඒ ටිකේ යතහ භූතව දැක්කා නම් අය සතුටු වෙන විදිහේ නිමිති අනුනිමිති වශයෙන් ගන්න ශබ්ද රූප හම්බ වෙන්නේ නැහැ මේ මේ බාහිර එකක් හම්බ වෙන්නේ නැහැ ඒ වගේම දරුවන්ගේ සද්ද, මිනිස්සුන්ගේ සද්ද, ගොඩනැගිලි වල සද්ද හම්බ වෙන්නේ හම්බ වෙන්නේ මහා භූතයන්ගේ උපාදාය රූපෝ ශබ්ද රූපයක් කම්පන තරංගයක්. ඒ ශබ්ද කම්පනය මේ සෝත ප්‍රසාදයට ගැටෙනවා. සෝත ප්‍රසාදයට කම්පන තරංගයක් ගැටුනහම ඊට අනුගතව සෝත විඥානය ඉපදෙනවා ස්පර්ශෝත සම්පස්සේ නිසා නාම කියන ටික යෙදෙනවා. ඒ නාම රූප දෙක නිසා ඇහෙන සෝතේන සද්දන් සුත්ත ඇහුණා. එතකොට මෙන්න මෙහෙම නේද අපිට ඇහෙන්නේ කියලා පෙන්නකොට ඒ ඇහෙන කම සැපසහගත වුණත් මනෝවිඤ්ඤාණය සතුට නොවෙන්න පුළුවන්. සතුට වෙන්නේ නැහැ. සමුදය ධම්මානුපස්සීව ඇතිවීම විතරක් හෝ පෙන්වන්න. වය ධම්මානුපස්සීව වැයට හෝ විතරක් පෙන්වන්න. එහෙනකොටම මේ කන ශබ්දෙට කෙටලා ශබ්දේ කනට කෙටලා ඊට අනුගත සෝත විඥාන ඉපදිලා සෝත සම්පස්සිය නිසා මේ ඇහෙනකම උනේ නේද කියලා බලන්ද ඒ සැපේ ඇලෙනකම නැහැ සතුට වෙනකම අතහැරෙනවා එහෙම නැත්තම් වැයට බලන්න මේ කනයි ශබ්දයේ දෙක වෙන් වෙනකොට ස්පර්ශය බිඳෙනවා. සෝත සම්පස්සය බිඳෙනවා. මේ සෝත සම්පස්සය බිඳෙනකොට මේ ඇහෙනකම නැති වෙනව නේද කියලා වැයට හො බලන්න. ඒත් මේ සතුට වෙනකම නැති වෙනවා. සමුදේ වය ධම්මානුපස්සව ඇතිවීම නැතිවීමට හො බලන්න. මෙහෙම නේද ශබ්දයක් ඇති උනේ මෙහෙම නේද ශබ්දේ නැති වෙන්නේ කියලා බලන්න. ආන් එහෙම බලනකොට ඒ උපන්න ශබ්දය සතුටු වෙන්න හිත එකක් වුණත් සිහිනුවණින් දැකලා උපේක්ෂා වෙනවා ඒ මනස. සිහිනුවණ නිසා උපේක්ෂා වෙනවා. ඒවේ ඇහෙන ශබ්දය ගැටීමට හිත එකක් ලෝකයා ගැටෙන විදිහේ ශබ්ද රූපයක් උනත් ඇහුනේ ඇහුණු ශබ්ද රූපය එහෙම එකක් උනත් ඒ ශබ්ද රූපය ඇහුණ හැටි ඇතිවීම හෝ බලනවා නම් ඒ ශබ්ද රූපයේ ඇහෙනකම නැති වෙන හැටි හෝ බලනවා නම් ඒ ශබ්ද රූපයක් හැදුනේ අපිට හම්බුනේ මෙහෙම නේද කියලා ඇතිවීම නැතිවීම හෝ බලනවා නම් ගැටෙන්න නැතු වෙන්න පුළුවන්. රැවටෙන්න නැතු වෙන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට බලනකොට නේව සුමනෝ හෝති සතුට වෙන්නේ නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්ප්‍රයන සීනුවෙන් දැකලා උපේක්ෂා වෙනවා. මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේම ඔබට පුළුවන් නම් රූපයක් පෙනෙනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගඳ සුවඳක් දැනෙනකොට, රසක් විඳිනකොට ස්පර්ශයක් ස්පර්ශ වෙනකොට සිතින් යමක් සී වෙනකොට මේ ආයතන හයේම රූපයක් පියුනේ මෙහෙම නේද? ශබ්දයක් ඇහුනේ මෙහෙම නේද? ගන්ධයක් දැනුනේ මෙහෙම නේද කියලා බලන් සිහි ඇතුව ඉඳගෙන ඒ රූපය හම්බ වෙච්ච හැටි, ඇහෙන් රූප දැක්ක හැටි සෝතෙන ශබ්දං සුත්තා කනෙන් ශබ්ද අසා කනෙන් ශබ්ද අසා කියන එක ඇහුවේ කොහොමද කියන එක පෙන්වන්න. එතකොට අසා ඒකේ සතුටු හෝ අසතුටු වෙන්නේ ගාහනෙන ගන්ධම් ගායිත්වා ගාහනෙන ගන්ධ ගායිත නාසයෙන් ගඳ සුවඳ දැන කියන එක පෙන්වන්න. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා කියන එක පෙන්නකොට ඒකේ ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මනෝවිඤ්ඤාණයට ඉඩ නැහැ. ජීවහාය රසං සායීත්වා දිවෙන් රස විඳ කියනකොට දිවෙන් රස විඳීමේමයි කියන එක පෙන්වන්න. ඒ පෙන්වන එක තමයි ඇතිවීම හෝ බලනවා ස්කන්ධයන්ගේ නැතිවීම හෝ බලනවා ඇතිවීම නැතිවීම හෝ බලනවා. එතකොට මනසින් ඒ රසයේ කෙලස් තාගත ඇසුරු කරන එකට ඉඩ නැහැ. කායන පොට්ටබ්බ පුසිට්වා කයෙන් ස්පර්ශයක් ස්පර්ශ කළා කියලා කියන්නේ කොහොමද කියන ටික ඉගෙන ගන්න. එතකොට ඒකේ සතුට වෙනවා අසතුට වෙනවා උපේක්ෂාවේ රැවටෙනවා කියලා මනෝ විඥානීය කෘත්‍ය වලට ඉඩ නැහැ. මනස ධම්මං විඤ්ඤිත්වා මනසින් ධර්මයේ දැන කියලා කිව්වේ කොහොමද? මනස ධර්මාරම්මණයක ගැටෙනවා ධර්මාරම්මණය මනස ගැටෙනකොට ඊට අනුගතව මනෝවිඥාන උපදිනකොට මනෝ සම්පස්සේ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටිකක් ඒ මනෝවිඥාන සිතේ යෙදුනාම gedara සිහි වුණා අම්මා සිහි වුණා දරුවා සිහි වුණා කරපු දේ සිහි වුණා කියලා මෙහෙම දැනුමක් ආව නේද එතකොට මනෝ සම්පස්සේ නිසා හටගත්තා මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙනවා කියලා පෙනෙනකොට එයාට බහැර ඉන්න කෙනෙක් සිහි වුණා, බහැර දෙයක් සිහි වුණා, අන්නතන කෙනා සිහි වුණා කියලා බාහිරට යන්නේ හැම තැනකම ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය නැති නැති වෙනවා කියන උත්තරයකට එනවා ඕගොල්ලන්ව. මෙන්න මේ දකින අහන හැම එකක්ම ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියන උත්තරය දකිනකොට ඒ එකම එක අරමුණකවත් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අන්න අර ඇත්ත ඇති දැකලා උපේක්ෂා වෙන්න පුළුවන්. ස්පර්ශ නිසා හටගත්තා කියනකොට නිකම්ම ස්පර්ශ නිසා හටගත්ත කියන්නේ ගොඩාක් විස්තර දන්නවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත චක්කු ප්‍රසාදයට අෂ්ටමක රූප කලාපයන් නිසා හටගත්ත වර්ණ සතහනක් ගැටිලා ඒ දෙන්නේ නැතන චක්කු විඥානය පැමුණා ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශ ස්පර්ශ නිසා නාම කියන ටිකක් සිතේ යෙදුණා මෙහෙමයි පෙවුනේ කියන කාරණාව හොඳට දන්නවා ස්පර්ශ නිසායි පේන්නේ කියනකොට කලින් පුරවල තියෙනවා හැමදාම බලන්න ඕනේ ස්පර්ශ නැති වෙනකොටම පේනකම නැති වෙනවා කියනකොට ස්පර්ශ නැති උනේ මෙන්න මේ මේ හේතු නැති වෙච්ච නිසා ස්පර්ශ නැති වුනහම මෙන්න මේ දේ වුණා. කින් ටික තියෙනවා. ඔන්න ওই විදිහට මනෝ විඥාණයට මනෝවිඥාණයට පෙනෙන ඇහෙන මෙන්න මේ ආයතන හයට සතුටු වෙන්නෙත් නැතුව නොසතුටු වෙන්නෙත් නැතුව ඔන්න ඔය ඇත්ත දැකලා උපේක්ෂා වෙන්න ඕනේ. එදාට සසරට යන ඉන්දන නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. කිලස් හිටින්නේ නැහැ. ඔන්න ඕක අහගත්තට පස්සේ ඕක අහගත්තට පස්සේ ඔන්න ඔය දර්ශනය වැටි වැටි රැවටි රැවටි අමතක වෙවි නැවත නැවත මතක් කර කර මතක් කර කර ටික ටික ටික ටික පුරුදු කරනවා හික්මෙනවා පොඩි ළමයෙකුට බයිසිකලයක් පදින පදින්න උගන්වනවා වගේ චූටි දරුවෙක් නැගිටින්න ඉගෙන ගන්නවා වගේ නැගිටිනවා වැටෙනවා ආය නැගිටිනවා වැටෙනවා ඒ වගේ ශේක කෙනක් නැගිටිනවට වඩා වැටෙන ගන්න වැඩි ආයෙත් රැවටෙනවා ආයෙත් බලනවා ආයෙත් රැවටෙනවා ආයෙත් බලනවා ආයෙත් රැවටෙනවා ආයෙත් ඔහොම ඔහොම ඔහොම ඔහොම වැටි වැටි වැටි වැටි නැගිටිනවා වගේ පිනින අරමුණේ රැවටි රැවටි නැවත නැවත මතක් කර කර මතක් කර කර මේ ස්පර්ශ ආයතන හයේ හික්මුනහම ඔහු හික්මනකොට ඒක වැඩෙන ක්‍රමයක් තියෙනවා. ටික ටික ටික ටික ටික ටික වැඩෙනවා. ඒකට තමයි සත්‍ය ස්වෝධිපාක්ෂික ධර්ම කියන්නේ. වැඩිලා ඉවරයි. හික්මිලා ඉවරයි කියන තැනට එන දවසක් තියෙනවා රහතන් වහන්සේ. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අහගන්න ලැබුණා ඇහෙන් රූප දැක කියනකොට චක්කු විඥාන මට්ටම නේවසුමනෝ සතුට වෙන්නත් එපා නදුම්මනෝ අසතුට වෙන්නත් එපා ඇත්ත දැකලා උපේක්ෂා වෙන්න කියනකොට සතුට වෙනවා නොසතුට වෙනවා රැවටෙනවා කියන ටික මනෝ විඥානයේ කෘත්‍යය. ඒ මනෝ විඥානයේ කෘත්‍යට උඩ තියෙන්නේ අන්න ඇහෙන් රූප දැක්කා කියන තැන නුවණ නැතිකම. ඒ හින්දා ඇහෙන් රූපයක් දැක්ක ලංකා කියන කම වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න ඒක තමයි මේ උදේවැය පෙන්වන්න කියන්නේ. ඇතිවීමට හෝ පෙන්වන්න. ඇහෙන් රූපයක් දැක්කේ මෙහෙමයි කියන එක ඇතිකමට හෝ පෙන්වන්න. ඇහැට පෙනුණු රූපය නැති වෙනවා මෙන්න මෙහෙම කියලා බෑට හෝ පෙන්වන්න. මෙහෙම ඇහෙන් දැක්කපු මෙන්න මෙහෙමයි ඇහෙන් රූපයක් දැක්කේ මෙන්න මෙහෙම වෙනකොට ඒ දැකපු රූපේ නැති වෙනවා. රූපේ දැකපකම නැති වෙනකොට දැකපු රූපේ නැති වෙනවා වගේ අපිට පේන්නේ. හොඳට ඒක මතක තබා ගන්න ඕනේ. රූපය දැකපුකම ඇති වෙනකොට රූපේ දැක්කා වගේ අපිට පේන්නේ. රූපේ දැකපුකම නැති වෙනකොට දැකපු රූපේ නැති වෙනවා වගේ අපිට තේරෙන්නේ. අපිට දැකපු රූපේ නැති වෙනවා කියන තැනදී දැකපු රූපේ නැති වෙනවා කෘත්‍ය සාක්ෂාත් වෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ මම කියපු කරුණු ටිකක් ගැඹුරුයි. දැන් මෙන්න මේ ටික ඉගෙන ගත්තා. හැබැයි යම්කිසි කෙනෙකුට හැබැයි යම්කිසි කෙනෙකුට මේතෙන්ට හිත තියන්න බෑ. අමාරුයි. මොන පෙනෙනකොටම පෙනෙන දේ ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා රැවටෙන්නත් එපා ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න කිව්වට උපේක්ෂා වෙන්න ඇත්ත ඇති සිහිනුවණින් දැකලා උපේක්ෂා වෙන්න කිව්වට උපේක්ෂා වෙන සිහිනුවණක් පැත්තකින් තැබේවා දකින්නකොටම කෙනෙක් පුද්ගලයෙක් දරුවෙක් මිනිසෙක් වෙලත් ඉවරයි වෙලත් ඉවරයි ඇයි ඒ කියලා දන්නවද ඒකට හේතුව අපේ මනස භවයට නැමිලා පවතන නිසා භවයට නැමිලා පවතන නිසා හොඳට මෙන්න මේක තේරුම් කරගන්න භවයට නැමිලා පවතින කම නිසා කියලා කිව්වේ මොකක්ද? ඔගොල්ලෝ උතන ඉඳලා දරුවා කියලා සිහි කළොත් බලන්න කවදාවත් මම නැත්තම් සිතින්ම දරුවා කියන විතර්කයක් සිහි කළා නේද කියලා කීයටවත් අහු වෙනවද කියලා. බහැර හිටිය හෝ ඉන්න අහවල් කෙනාවයි සිහි කරන්නේ කියලා නැත්තම් උපදින්නෙම බාහිරට නැමිලා. ඔතන ඉන්නකොට වැඩ පොළ හෝ gedara හෝ මොනවා හරි සිහි කරන්න සිහි කරන මනස හම්බෙයිද කියලා බලන්න හම්බ වෙන්නේ බාහිර වස්තුවක් දෙයක් කෙනෙක්ව සිහි කළා කියන තැනකින්ම පෙනෙනවා අන්න ඒක තමයි භවය කියලා කිව්වේ අන්න ඒ ගතිය බහුපච්ච ජාතිකන ඒ ගතිය නිසායි අපිට පෙනෙන ඇහෙන දේ ඇතිකමට හම්බෙලා බලන්න යන්නේ. පෙනෙනකොට ඇහෙනකොටම තංගාල එක් මේ දුව පුතා කියලා ඒ ගතිය මනසේ යෙදෙනකොට වර්තමානයේක පෙනෙනවා ඒක විපාක ස්කන්ධ ටික පිනුණෙන් පස්සේ පිනුණු දේ ඇතිකමටත් ඊට පස්සේ යන්න ඉස්සෙල්ලා පෙනෙන දේ අන්නතන තියනවා කියලා තියෙන කමටත් පෙන්නන මනස භවයේ ඒකට කියනවා කර්ම භවය. ඒකට කියනවා කෙලස් ටික. දකින්න ඉස්සෙල්ලා අන්න අතන තමයි අපේ ඔෆිස් එක තියෙන්නේ කියලා දැන් මෙතන ඉන්නේ. යන්නත් ඉස්සෙල්ලා හැදිලා. ගියාට පස්සේ ඉතින් යන්නත් ඉස්සෙල්ලා හැදිලා තිබ්බ විමානෙම හම්බ වෙනා මිසක පෙරණු තිබීම එකක් හම්බෙන්න විදියක් නැහැනේ. තියෙන ඉතින් ඔෆිස් එක හම්බ වෙනවා. මොකද දකින්නකොටම අර මම ගෙදර ඉඳන් සිහි කරගත්ත ඔෆිස් එක තමයි මේ කියන ගතිය යෙදෙනවමයි. එහෙම යෙදුනොත් අහකට යනකොට ගෙදර එනකොට හෙට ආපහු යන්න අපි ඔෆිස් එක ගන්න අතර තියන්නේ කියන ගතිය හිටිනවා. මෙන්න මේ ඇහෙන් දකින අවස්ථාව විපාකයි ස්කන්ධ උප්පත්ති භවය. ඒකට පෙරපසු මනස දකින්න ඉස්සෙල්ලා තිබ්බ දැක්කන් පස්සේ තියනවා කියලා හම්බෙන පෙරපසු මනස කර්ම කෙලස් ටික කර්ම භවය භව පච්චය ජාති මෙන්න මේ භව ප්‍රත්‍යයෙන් විපාක ස්කන්ධ ටික උපදිනකොට අපේ ලෝකේ උපදිනවා දුව පුතා උපදිනවා මෙන්න මේ පිනි නැහෙන අවස්ථාවේ ඇත්ත ඇති හිටි දකින්න තියෙන ලොකුම බාධාව තමයි මොකද්ද ආශ්‍රව. අවිද්‍යාව නිසායි ආශ්‍රව ආශ්‍රව නිසායි අවිද්‍යාව. මෙන්න මේ භව ආශ්‍රවය. භව ආශ්‍රවය. භවයට නැමිලා පවතිනකම. මේ භවය හැදිලා තියෙන මොකක්ද කියලා දන්නවද? අවිඥානික වස්තු පැත්තකින් තබන්න. උපාදාන පත්‍ය භව. දකින්නකොට මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ අම්මා තාත්තා කියලා හොඳට බලන්න මෙන්න මේ ටික මේ ටික කන බොන බත් පාන් කව්පි මුං ඇට කියන ආහාරයෙන් අනාත්ම ආහාරය නිසා කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන පටිවි කොටස් ටිකක් පිත්තෙන් සරව ලේදහඩිය කියන ආපෝ කොටස් ටිකක් හැදුණු අවකාශ ධාතු අවරාගම් තියෙන අවුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූපമിതിය මේ. ඒ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින විඥාණය විඥාණය නිරුද්ධ වෙච්ච ගමන් ඉදිමිලා නිල් වෙලා සරව ගොඩක් වෙලා හ්ම් සරව ගොඩක් වෙලා පොළොවට ගලාගෙන හැලෙනවා ඒ වගේම ඉදිමිලා නිල් වෙලා ඕජාව ගලන ස්වභාවයට පත් වෙනා වගේම තව දවසක් අමාරක් ගියාම දවසක් අමාරක් ගියාම මස් සහිත ලේ සහිත නහරින් බඳුන ඇටසැකිල්ලක් වෙනවා. තව ටිකක් දුරට ගියාම මස්ලේ වියලුණු නහරින් බඳුන ඇටසැකිල්ලක් වෙනවා. මේ විදිහට වෙන රූපයක් නේද? ඊගොට මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ශරීරේ චලනයක් වෙනව නේද? මේ සතර මහා ධාතු රූපമിതിය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ. කය සහිත කෙනෙක් රූප දකින්නවා නෙමෙයි. කය ඇසුරු කරගෙන පවතින හිතට රූප පෙනෙන චක්කු විඥාණයට. කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ද ඇහෙන්නේ සෝත විඥාන සිතේ. කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ගන්ධ සුවඳ දැනෙන්නේ. ඒ වගේ යෑම් ඒම් කරන්ට චේතනා පහල කරන අරමුණු දකින ආහන කෘත්‍ය කරන මේ හිතට මේ කය නවාතන මේ චිත්තජයසික ටික මේ කුණු කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැති වෙන්න උපකාර කළා නාමකය රූපකයට රූපකය නාමකයටත් ඔවුන් උන්ට උපකාරව රූපකය ආහාර ප්‍රත්‍යයෙන් නාමකය අවිද්‍යා කර්ම නිසා දෙපැත්තකින් ආපු හේතු දෙකක ඵලයක් නේද කියලා අපි ඉගෙනගෙන නෑ බැලුවේ නෑ දැක්කේ නෑ ඒ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා ওই නාම රූප දෙක දැන් ඇත්තක් යථාර්ථයක් නාම රූප දෙක පිළිසිඳ නොදන්නකොට ඒ නාම රූප දෙක ඇස් ඉදිරිපිට නු දුව පුතා කියන ප්‍රඥප්තියක් සිහි කරගන්නවා ඊට පස්සේ ඒ ප්‍රඥප්තිය ඇත්තටම නාම රූප දෙකට ලැබුවාම ප්‍රඥප්තියක් තක් වෙනවා දැන් නාම රූප දෙක උපාදාන සහිතයි දැන් දරුවා කියනකොට නාම රූප දෙකට පැමිණෙනවා නාම රූප දෙක දකිනකොට දරුවා කියනක සිහි වෙනවා. උපාදාන පච්ච භව. ඔබට පුළුවන් නම් මෙන්න මේක දැන් කරන්න විදර්ශනා පූර්ව භාගය කියලා කියන්නේ. දරුවා කියලා පෙනෙන තැන අම්මා තාත්තා දුව පුතා කියලා පෙනෙන තැන මේ මම කියලා පෙනෙන තැන අන්න අර මම ඉස්සර විස්තර කළා වගේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත අනාත්මෝ කය ඒක චිත්තචෛතසික දෙකට උපකාර වෙච්ච බව කය අසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකෙන් කෙරෙන වැඩ ටික ඒක කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව තියාගන්න උපකාර බව පෙන්වන්න. ඒ නාම රූප දෙක පිරිසිදු නොදකින්නකම නිසා ඒ නාම රූප දෙක පුතා දුව අම්මා මිනිසෙක් සත්වයක් කියන ප්‍රපංච සංඥාවක් මට ඇතිලා තියෙනව නේද කියලා ටික ටික ටික ටික පෙන්වන්න. දවසක් එනවාමයි අත්තිකායතු අපනසසති පච්චපට්ඨිත හොති. සත්‍යෙක් පුද්ගලික නෝ කාය පමණක් ඇද්ද යන සිය හොඳින් ගලපසි තමයි නාම රූප දෙක පිළිසින් දකින්න දවසක් එනවා. පුතා කියලා සිහි කරනකොටත් හිතට සිහි කරන්න පුළුවන් ප්‍රඥප්තිය. හැබැයි ප්‍රඥප්තිය පුතා දුව කියලා සිහි කළත් යථා භූත ඥානය වෙනමම මේ නාම රූප දෙක අනාත්මයි සත්ව පුද්ගල භාවයෙන් තොරයි කියලා වෙනම මුනුවන්නට බේරෙනවා. එතකොට මොකද වෙන්නේ කියලා දන්නවද? දුව පුතා අම්මා කියලා සිහි කරනකොට බාහිරට මනස නැමෙන්නේ නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. අර නාම රූප දෙක දුව පුතා කියලා උපාදාන වශයෙන් ගන්න නැතුව අචකින්ච ලෝකේ උපදෙත්. ඒ නාම රූප දෙක නාම රූප දෙක හැටියට දකින්නකොට සිය ලැබ සිටිනකොට අර දුව පුතා කියලා සිහි කළත් සිහි කරන මනස අහු වෙනවා වෙනම අර නාම රූප දෙකට නැමෙන්නේ. උන්න විදර්ශනා ඥාණයෙන් උතෙන්ට එන්න පුළුවන්. දැන් උතෙන්ට ඇවිල්ලා ඇහෙන් රූපයක් බලන්නකෝ. බලනකොට බලන්ඩත් කලින්ම දුව පුතා ගෙදර කියලා ඇහැනුත් එළියට හිත පැනලා තියේද කියලා. හුද්දට මේ දකින්න අරමුණේ සිහිය තියනවා නුවණින් දැකලා උපේක්ෂා වෙන්න පුළුවන්කම හදනවා. ඒ සිහියට නුවණින් බැලුවාම උපේක්ෂා වෙනවයි වේම. මෙන්න මේ විදිහට තමන්ගේ ජීවිතේට පිටක් සරණ කරගන්න මම කියපු දේ තේරුම් ගන්න මන්ද හැබැයි අතිශයම වටිනා ටිකක් කල්ප කෝටි ප්‍රකෝටි ගානකින් අහගන්න බැරි ටිකක් මම කියලා දුන්නාද විශේෂයෙන්ම උපාදාන පත්‍ය භව කියන මෙන්න මේ ටිකේ ඉඳලා මෙන්න මේ උපාදානේ නැති වුණොත් තමයි භවයට නැඹුරු වෙච්ච මනස නැති වෙන්නේ නාම රූප දෙක පිළිසින දැක්කොත් තමයි මේක ප්‍රඥප්තිය කියලා ප්‍රඥප්තිය වෙනම අහුවෙන්නේ. එහෙම වුණොත් තමයි භවය නැති වෙන්නේ. අන්නේ භවය නැති වුණොත් තමයි අපිට නිරෝධ ඥානය හම්බ වෙන්නේ. මොකද්ද? මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය මාර්ගය. එදාට තමයි ඇහෙන් රූප දැක කනින් ශබ්ද අහලා නේවසුමනෝ සතුට වෙන්නේ නැහැ නදුම්මනෝ අසතුට වෙන්නේ නැහැ ඇත්ත ඇති හේටි දැකලා උපේක්ෂාව වෙන්න පුළුවන් කියන චලංග සමන්නාගත උපේක්ෂාවෙන් යුක්ත මනසක් හදාගන්න පුළුවන් විදිහට හික්මෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම හික්මිච්ච එකේ ඵලයක් තමයි අන්නර අංග 6කින් යුක්ත චලංග සමන්නාගත උපේක්ෂාව. එතකොට චෛමේ භික්කවේ ධම්මා සමන්නාගතෝ සමන්නාගත බික්කු සමන්නාගත භික්ෂුව ආහුනියෝ හෝති පාහුනියෝ දක්ඛිනිය අංජලි කරන්නේ අන්න එහෙම කෙනයි සුදුසු වෙලා තින්නේ ඒ සුදුසුකම මේ ජීවිතේදීම ඔබට සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා එතකොට <clears throat> අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීලම කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් විහාරස්ථානොත් තුමත් ඔබ සිල් දෙනාගේ කෙවල් දොරවල් රැකිරක්ෂා අධිෂ්ඨානට අධිකෘත ශාසන මම් පිෂ්ඨකාරක සිල් දෙවියන්ට අපි අනුමෝදන් කරනවා ඒ වගේම අපවත් විවදාල ගුරු දේව උත්තම යන් වහන්සේලා ආචාර්ය පද්දන වහන්සේලා වෙන සංඝ පිටුන් වහන්සේලාටත් ගිහි ඥාතිත්වයෙන් කලුරිය කළා වූ සිල් දෙනාටත් පින්වත් ඔබ සිල් දෙනාගේ මිය පරලෝකීය ඥාති සිල් දෙනාටත් මේ පින් අපි අනුමෝදන් කරනවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ඒ වගේම ගෞරවනීය මහා සංඝ රත්නයටත් මේ කුසල් අපි අනුමෝදන් කරනවා පින්ව ස්වාමීන් වහන්සලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වන සංසෙන්ට හේතු වේවා ඒ වගේම මේ පින්වත් සිල් දෙනාට මේ කුසල ධර්මයේ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පුනස්වීම වේවා කියලා සින්සනය කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. පෙරවසරණයි කාරුණික පින්වතුනි අතිපූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ඒ උතුම් වූ සද්ධර්ම දේශනා විකාශනය කිරීම සඳහා සදහැ බාරදායකත්වයේ සපයන්නේ නවසීලන්තයේ පදිංචි ජයරාණි කොඩිකාර පින්වත් මහත්මිය විසින් මේ උදාර වූ ධර්ම දාණය තුළින් එතුමිය බලාපොරොත්තු වෙනවා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ අනුව 2012 වර්ෂයේ මාර්තු 20 වෙනි දින පරිලෝකසපත් වූ ආදරණීය කරුණාපාල දයාසේන පියතුමාට සසර කෙටි කර ගැනීමට මේ කුසල් උපකාරවත් වේවා කියන පුණ්‍යානුමෝදනාව සිතේ තබා ගන්නවා. ඒ වගේම 1981 වර්ෂයේ පරලෝසපත් වූ පර්ල් දයාසේන මෞතුමියටත් දෙපාර්ශ්වයේම මව්පියන් ඇතුළු සියලු ඥාති හිතයි සීලටත් පුණ්‍යානුමෝදනා කිරීමට පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කරනවා පින්වත් හැමදෙනාටම මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කළ සද්ධර්මයේ පහදා දුන් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට ආශිර්වාද කරන්නටත් පවුලේ සෑම සිළු දෙනාට ආශිර්වාද කරන්නටත් කල්පනා කරගන්න පින්වත් ඔබතුමිය විසින් ඊ타මත්ම සත්පුරුෂ අදහස් පෙර දැඩි කරගෙන මේ උතුම් වූ ධර්ම දාණය ලබා දෙන්නේ මේ තුලින් රැස් කරගත්තා වූ අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් දැන් අපි අනුමෝදන් කරමු ප්‍රථමයෙන්ම ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයක් පින්වත් ඔබ සෑම සිළු දෙනාවත් ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා කියලා සාදුනාද දීපින් අනුමෝදන් කරන්නේ. නමින් නැසීමිය පරලොව ගිය ඒ සඳහන් කළ ඥාතීන් ප්‍රධානව ඔබ අප නමින් යම්තාක් ඥාති හිතයිශීන් මේ ජීවිත වශයෙන් උත් සංසාරගත ජීවිතවලදීත් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ මේ සියලු ඥාති හිතයිශීන් ඇතුළු පින් කැමති හැම සත්වගත දෙයින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. යම් කිසි හෝ හේතුවක් නිසා දුකක සිටී නම් දුකින් මිදී සුවපත් වී සැපයෙන් සැපතටමපත් වෙත්වා. ලෞතර නිර්වාණ සෝයෙන්ම සැනසීම ලබත්වායි සාදුනාද දීපින් අනුමෝදන් කරන්. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන මහා සංඝරත්නය ඇතුළු පින්වත් ඔබ සියලු දෙනාගේම ඥාති හිතයිෂීන් ඇතුළු සෑම සියලු දෙනාටත් දායකත්වයේ සපයන පින්වත් මහත්මිය ඇතුළු සද්ධර්ම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් තුනුරුවන්ගේ අනන්ත වූ ගුණානුභව බලයෙන් දෙවියන්ගේ දෙවරක් වර්ණින් පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසෙල්ල සහනය උදා වේවා ධර්මානුකූල සිතුම් පැතුම් දියුණු වේවා සංසාරගත ජීවිතත් සුවපත් භාවයටමපත් වේවා කිසි කාලයකදීවත් නරක ආදී සතර ආපා දුකකට, සාපිපාස ආදී බියකට, දුගී දුප්පත් අසරණ දිලිඳු භාවයකටපත් නොවේවා. දුර්ජන පාප මිත්‍ර සේවනයෙන් දුරින් මුදුරු වෙලා උතුම් වූ සත්පුරුෂයන්ගේ මාශ්‍රයටපත් වේවා. ලෞතර නිර්වාණ සෝයෙන් සැනසෙන්නට ඔබ හැම දිනාටම මේ කුසල් හේතු වාසනා පාරමී වේවායි සාදුනාදදී නිවන් ප්‍රාර්ථනා කරගන්න හැම දිනාටම පෙරවස්සරණයි